පඤ්ඤා ජීවින් ජීවිතමාහුසිට්ඨං ප්‍රඥාවන්ත ජීවිතේ තමයි ශ්‍රේෂ්ඨම ජීවිතය ප්‍රඥාව පදනම් කරගෙන තමයි කරුණාව සහ මෛත්‍රිය ඇති වෙන්නේ එහෙමනම් කරුණාව මෛත්‍රිය කියන දෙක ප්‍රඥාව ඇති වෙන්න ඇති වෙන්න වැඩි වෙන්න ඕනේ අනවබෝධය නිසා තමයි අපි දුක් විඳින්නේ ප්‍රඥාව නැතිකම නිසා. එහෙනම් දුකෙන් අත මිදෙන්න නම් අපි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. සත්‍ය අවබෝධ කරගන්න අවබෝධ කරගන්න කරුණාව මෛත්‍රිය වැඩි වෙන්න ඕනේ. <clears throat> කරුණාව මෛත්‍රියෙහි උපරිම අවස්ථාව තමයි සම්බුද්ධත්වය කියන්නේ. එතන තියෙන්නේ මහා කරුණාව සහ මහා මෛත්‍රිය. ආන්ගේ සම්බුද්ධ ධර්මය පදනම් කරගෙන අද මම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ ආර්ථික විද්‍යාව පිළිබඳව හඳුන්වා දීමක්. බෞද්ධ ආර්ථික විද්‍යාව ප්‍රඥාව මත පදනම් විය යුතුයි. ඒ තුල කරුණාව හා මෛත්‍රිය තිබිය යුතුයි. බෞද්ධයා කියලා කියන්නේ ප්‍රඥාවන්තයා කියන එකයි. කරුණාවන්තයා මෛත්‍රී සම්පන්න පුද්ගලයා කිව්වත් ඇති වැරැද්දක් නැහැ. එතකොට බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ ප්‍රඥාවන්තයා සොයාගෙන යන්නා වූ සැපය ලබා ගැනීමෙහි දැනීම කියන එකයි. ප්‍රඥාවන්තයා සොයාගෙන යන සැපය ලබා ගැනීම පිළිබඳව ඇති ක්‍රමවේදය කියන එකයි. එතකොට බෞද්ධ කියන වචනේ තේරුම මොකද? ප්‍රඥාව කියන එකයි. බෞද්ධයා කියන්නේ ප්‍රඥාවන්තයා. අර්ථය කියලා කියන්නේ සොයාගෙන යනු ලබන දෙය. අර්ථ එක කියන වචනේ සම්බන්ධ වෙලා තමයි ආර්ථික කියන වචනේ ඇදලා තියෙන්නේ. මේ එක ප්‍රත්‍යෙහි තේරුම ඇති කියන එකයි. සොයාගෙන යනු ලබන දෙය ඇති. විද්‍යාව කියන්නේ දැනීම. සොයාගෙන යනු ලබන දෙය ගැප් වුණා වූ දැනීම. එතකොට ආර්ථික බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ ඒකයි. එතකොට කිසිම කෙනෙක් දුකක් හොයාගෙන යන්නේ නැහැ. සෑම දිනාම හොයාගෙන යන්නේ සැප. එහෙමනම් සැප හොයාගෙන යන සමාජයක දුකක් ගැන කතා කරන්න අපිට පුළුවන්කමක් නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ ලෝකය ගැන කතා කරලා තියෙන්නේ ලෝකේ දුකයි කියලා. ඒ අවබෝධ කර ගැනීම තමයි බෞද්ධ ආර්ථික විද්‍යාවෙන් පෙන්වුම් කරන්නේ. දුක අවබෝධ කර ගැනීම. එතකොට ලෝකය දුකයි කියලා අවබෝධ කරගත්ත පුද්ගලයා ලෝකයේ තුල සැපක් දකින්නේ නැහැ මොනවා කරලවත්. ලෝකය ගැන දන්නේ නැති අය තමයි ලෝකයේ තුල ඉඳගෙන සැප කියන වචනේ භාවිතා කරන්නේ. ලෝකය ගැන අවබෝධ කරගත් අය කොටින්ම කියනවා නම් මේ ලෝකයේම දුකක් කියන වචනේ ප්‍රකාශ කළා මිසක් අච්චරා සංඝාත මත්තම්පි භවං න වන්නේමි කියන වචනේ ප්‍රකාශ කළා මිසක් తాවකාලික සැපක් ගැන දේශනා කරලා නැහැ. අද ලෝකයේ සිටිය මහා ප්‍රඥා මහා විද්‍යාඥයා මහා ප්‍රඥාවන්තයා සම්බුදු පියාණන් වහන්සේ බව නූතන විද්‍යාඥයෝත් ප්‍රකාශ කළා හමාරයි. අද ලෝකයේ හිටිය මහා විද්‍යාඥය කවුද කියලා ඇහුවොත් එහෙම අද නූතන විද්‍යාවෙන් ප්‍රකාශ කරලා තියෙනවා සම්බුදු පියාණන් වහන්සේ කියලා. ආන් මේ සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තමයි බෞද්ධ ධර්මය කියලා කියන්නේ බුද්ධ ධර්මය කියලා කියනවා. බුද්ධ කියන්නේ අවබෝධය, ධර්මය කියන්නේ සත්‍යය. සත්‍ය අවබෝධය. එතකොට මේ බෞද්ධ ආර්ථික විද්‍යාව ගැන කතා කරනකොට ඉස්සල්ලාම අපි දැනගන්න ඕනේ අර්ථය කියන්නේ කොමක්ද කියලා. මා මුලිනු සඳහන් කළා සොයාගෙන යනු ලබන දෙය අර්ථය කියලා කියන්නේ. එතකොට මේ අර්ථය පුද්ගලයාගේ දර්ශනයට අනුව විවිධ වෙනවා වෙනස් වෙනවා. පුද්ගලයාගේ දර්ශනයට අනුව මේ ලෝකයෙහි භෞතිකවාදීන් දේවවාදීන් බ්‍රහ්මවාදීන් විඥානවාදීන් කියලා දාර්ශනිකයෝ චින්තකයෝ හිටියා. භෞතිකවාදීන් කියලා කියන්නේ භෞතිකත්වයේ තුල සැප ඇත කියන ප්‍රකාශනය කරන කට්ටිය. වාදය කියන්නේ ප්‍රකාශනය කියන එකයි. භෞතිකත්වය කියන්නේ මේ රුපියල් සත යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් ආදී දේවල් තුල සැප ඇත. ඒවා සොයාගෙන යා යුතුය. සොයාගෙන යා යුත්තේ එයයි. ඈ බස්මී කෘතස්ය දේහස්ය පුනරාගමනං කෘතහ. මිනිහා මැරිලා ගියාන් පස්සේ ආයි ඉපදෙන්නේ මොකාද? ඒක නිසා ජීවත් වෙන අවස්ථාවේදී ණයට අරගෙන හරි කමන්නේ ගිතෙල් කාපල්ලා. ගිතෙල් කාලා සතුටින් ජීවත් වෙලා. ආන් ඊයට කියනවා භෞතිකවාදීන් කියලා. දේහාත්මාදීන් කියලත් කියනවා. එයා ඒගොල්ල එතනින් එහාවත් දැකලා නැහැ. තව සමහරෙක් ප්‍රකාශ කළා උතන නෙමෙයි සැපේ තියෙන්නේ. ඔය ලෞකිකත්වයේ කියන්නේ මේ මිනිස් ලෝකයේ තුලට වඩා සැප තියෙන තැන තියෙනවා. එතන තමයි දිව්‍ය ලෝකය, ස්වර්ගය. ස්වර්ගයේ පරම සැපතයි. එතෙන්ද අප යා යුතුයි. කළ යුත්තේ කුමක්ද? අසල්වැසියාට ප්‍රේම කරමින් දෙවියන් වහන්සේ සතුටු කරමින් සිටිය යුතුයි. එතකොට දෙවියන් වහන්සේ අපට දෙවියන් වහන්සේ අපව පරම සැපතට හේවස් ස්වර්ගයට රැගෙන යන්නේ. මේ මේ අයට කියනවා දේවවාදීන් කියලා. තව බහුදේවවාදීන් කියලා කොටාසයක් හිටියා එක එක්කිනාට එක එක දෙවිවරු ඉන්නවා. දැන් ඔය කතෝලික දර්ශනයේ ඉන්නේ එක දෙවියෝ නැහැ ඉන්නේ. එක දෙවියන් දෙවියන් වහන්සේ කියන්නේ. තව තියෙනවා මේ බහුදේවවාදය කියලා එකක්. ඒ බහුදේවවාදීන් දේවත්වය රෝපණය කරලා තිබුණා සමහරු ගස් ගල් පර්වතවලට ඉරහඳ එතනින් ගියන් පස්සේ Tamante යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන දේවල් වලට ඒ කට්ටිය දේවත්වය ආරෝපණය කරලා තිබුණා. දැන් සමහරු ගස් ගල් පර්වත ඇදහුවා. ඒවා ඒගොල්ලෝ ඇදහුවේ බයෙන් නිදහස් වීම සඳහා. ආරාම රුක්ක චේත්‍යානී මනුස්සා බය තජ්ජිතා. මිනිස්සු බයෙන් තැති අරගෙන ආරාම රුක්ක ආදී දේවල් ඇදහුවා. සමහරු ගස් කණන් වලට වැන්දා. මොකද ඒවෙන් අපිට යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා. සෙවන ලැබෙනවා, ආහාර ලැබෙනවා. ඒක නිසා අපි ඒවට වඳිනවා, වැඳිය යුතුයි කියලා ඒවා දේවත්වෙහිලා සැලකුවා. ඔය වෘක්ෂ වන්දනාව එහෙම ගස්කල් පර්වත වන්දනාව මේ ලංකාවෙත් ඒ කාලේ මිහිඳු හාමුදුරුවෝ වඩින්න ඉස්සර ඒව තමයි තිබුණේ. ඒ මිහිඳු හාමුදුරුවෝ බොහොම ප්‍රසිද්ධ දක්ෂ ධර්ම ප්‍රචාරකයෙක් නිසා මේ ගස්ගල් අදහන මිනිස්සුන්ට එකපාරට මේ ගැඹුරු දර්ශනයක් දෙන්න බැරි නිසා තමන්ගේ නංගිට පණිවිඩයක් කැරියා ඇසට පුක්ෂ රාජානන් වහන්සේගේ දක්ෂින ශ්‍රී සාකාවරම් එන්දිය කියලා. ශ්‍රී මහ බෝධිය කියලා අපි කතා කරන්නේ. ඒක ගෙනල්ලා තිබ්බා මෙන්න මේකට වඳින්නේ කියලා. ඉතින් අර මිනිස්සු ඊටාම කැමැත්තෙන් වඳින්න පටන් ගත්තා. ගස් වලට වැන්දායන. ඊළඟට මල සොහොන් වල කියන්නේ සොහොන් කොත් වලට වඳින්න පිරිසක් එදා ලංකාවේ හිටියා. මිහිඳු මහරහතන් වහන්සේ බැලුවා මේගොල්ලන්ට තවත් තියෙන පූජනීය වස්තුවක් ගෙනත් දෙන්න. ගේන්නේ කිව්වා චෛත්‍යය. චෛත්‍ය හැදුවා. වඳින්න කිව්වා. බොහොම කැමැත්තෙන් වැඳා. තේරුණේ? ඊළඟට ප්‍රතිමා වන්දනාව කියන එක නම් ඔය මුළු බුදු සමය තුල තිබුණේ නැහැ. නමුත් ඒකත් පොළොන්නර යුගයේ ඉතර ලංකාවට ආවා. ඉතින් මේ මේ විදිහට ගස්ගල් ඇදහිීම, වැඳීම, දේවත්වයෙන් සැලකීම ඒක තමයි බහුදේවවාදය කියන්නේ. සමහරු සූර්ය දිව්‍ය රාජයා ට නමස්කාර කළා. ඒක බොහොම ඔය Hindu ආගමේ ප්‍රචලිතව තිබුණා වූ දේවත්වයක්. සූර්ය දිව්‍ය රාජයා. මොකද ඒගොල්ලෝ දැක්ක අපිට මේ ජීවත් වෙන ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද? ජීව ශක්තියෙන් ලැබෙන්නේ කොහෙන්ද? සූර්යාගෙන් ලැබෙන්නේ. වර්ෂාව ලැබෙන්නේ සූර්යාගෙන්. ගස් කොළන් හැදෙන්නේ සූර්යා නිසා. අපිට අපි අපිටත් ජීවත් වෙන්න බෑ සූර්යා නැතුව. ඒ කට්ටිය සූර්යාට නමස්කාර කළා සූර්ය දිව්‍ය රාජයාට. සමහරව චන්ද්‍ර දිව්‍ය රාජයාට නමස්කාර කළා. මේ බහුදේවවාදය ගැන මම මේ කතා කළේ ඒක ඒගොල්ලන්ගේ අර්ථය වශයෙන් සැලකුවා. එදා පැරණි සමාජයේ හිටිය බුද්ධිමත් අය. ඉතින් අදත් සමහර කතරගම දෙවියන්ට, එතකොට විෂ්ණු දෙවියන්ට, හෝනියන් දෙවියන්ට, ඊශ්වර දෙවියන්ට වඳිනවා. හැබැයි දැකලවත් නැහැ. දේවත් වෙලා සලකලා නොඑක් නොඑක් දේවල් ලබා ගන්නේ ඒ තමන් බලාපොරොත්තු වෙන අර්ථය ලබා ගන්න, අර්ථය ආරක්ෂා කරගන්න, ලබාගත් දේ ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ දේවවාදීන් ගැන කතා කරනකොට කියන්න තියෙන්නේ. අද සමහරු කතරගම දෙවියන්ට තමන් ලබාගත් සම්පත්, ඔය යාන වාහන ආදී දේවල් බාර දීලා එනවා. ආරක්ෂා කරලා දෙන්න කියලා. එතකොට මගදී ඇක්සිඩන්ට් එකක් වෙලා ඒ වාහනයෙන් භාගයක් විනාශ වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කතරගම දෙවියන්ට පින් දෙනවා. කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න භාගයක් ඉතුරුණයි කියලා. ඈ හතරෙන් තුනක් විනාශ වුණාන් පස්සේ කතරගම දෙවියන් පින් සිද්ධ වෙන්න හතරෙන් එකක් ඉතුරු වුණා කියලා කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරලා එනවා. මේක තමයි දේවවාදය කියන එක තියෙන්නේ. දේවත්වය ස්වර්ගය අරමුණු කරගෙන ඒ සොයාගෙන යන පිරිසක් හිටියා. ඒගොල්ලන්ගේ අර්ථය එතන තමයි තියෙන්නේ. දේවත්වයේ තුල තියෙන්නේ. අර්ථයේ තියෙන ස්වර්ගයේ තුල. තව සමහර ප්‍රකාශ කළා ඔය ස්වර්ගය කියන එකත් తాවකාලිකයි, ඕකත් අනිත්‍යයි, ඕක පරම සැපත වෙන්න බෑ. බ්‍රහ්ම ලෝකයේ තමයි පරම සැපත කියලා කියාගෙන හිටිය පිරිසක් හිටියා. ඒ කට්ටියට කියනවා බ්‍රහ්මවාදීන් කියලා. බ්‍රහ්මවාදීන්. ඔය නිර්මාණවාදීන් කියලා කියන්නේත් එතන තමයි මේ මහා බ්‍රහ්මයා විසින් ලෝකේ මවන ලදී. ඒක නිසා අපි මහා බ්‍රහ්මයාට මහා බ්‍රහ්මයා සතුටු කරන්න ඕනේ. මේ හැම දෙයක්ම මහා බ්‍රහ්මයාගේ මැවීම ඒට අනුගත විය යුතුයි අපි බ්‍රහ්ම ලෝකයට යා යුතුයි කියන මතය දරාගෙන එතන තමයි අර්ථය කියාගෙන හිටිය පිරිසක් හිටියා. ඒ කට්ටියට කියනවා බ්‍රහ්මවාදීන් කියලා. නිර්මාණවාදීන් කියලත් කියනවා. තව සමහරෙක් හිටියා ඔය රූපාවචර බ්‍රහ්ම ලෝකේ නෙමෙයි පරම සැපත අරූපාවචර බ්‍රහ්ම ලෝකය. එහෙම කියන පිරිසකුත් හිටියා. ඒ කට්ටියගේ අර්ථය මොකද්ද? අරූපාවචර ලෝකය. ඔය ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන ඒ ස්ථාන පිළිබඳව ඒවා පරම සැපත කියලා හිතාගෙන හිටිය පිරිසක් හිටියා. ඔය ආලාර කාලාම උද්දක වැනි තාපසයන්ගේ නිස්ඨාව ඒකයි. එතකොට මේ අර්ථය කියන එක පුද්ගලයාගේ දර්ශනයට අනුව වෙනස් වෙනවා කියන එක මම මේ කිව්වේ. අර්ථය කියන එක. බුදු පියාණන් වහන්සේ බැලුවා මේ ලෝකයේ තුල සොයාගෙන යා හැකි දෙයක් තියනවාද? සොයාගෙන යා යුතු දෙයක් තියනවාද කියලා පරීක්ෂා කරලා බැලුවා. උන්වහන්සේ දැක්කා මුළු ලෝකයේම වේගයක් පමණයි. අනිත්‍යයි. අනිත්‍ය ලෝකයේ තුල ඉන්නා වූ සත්වයා අනිත්‍ය නිසා දුක් විඳිනවා. දැන් ලෝකය කියලා කියන්නේ තණ්හාවෙන් තෙතමනේ වුණ තැනනේ. දැන් රහතන් වහන්සේලා ලෝකයට ආйти නෑනේ. ඒතර තණ්හාවෙන් තෙතමනේ තෙතමනේ වුණ තැන තමයි ලෝකය කියලා කියන්නේ. අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. මොනවද මේ වෙනස් වෙන්නේ? ඇලීමයි, ගැටීමයි. එතකොට අනිත්‍යතාවයේ නිසානේ දුක නේද? ඇලීම කියන එක නැති වෙනකොට දුකයි. ගැටීම කියන එක ඇති වෙනකොට දුකයි. අනිත්‍ය කියලා කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව කියන එක නෑ නේද? එතකොට අනිත්‍ය නිසා දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් එතන වටිනාකමක් තියෙන විදිහක් නෑ. ආත්මයක් තියෙන්න බෑ එතන. අර්ථයක් තියෙන විදිහක් නෑ. තමාගේ වසඟෙහි පවතින්නේත් නෑ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ තුල සොයාගෙන යා හැකි දෙයක් හෝ සොයාගෙන යා යුතු දෙයක් නැත කියලා. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේට අනාත්මවාදී ශාස්ත්‍රවරයෙක් කියලා ප්‍රකාශ කළා. අනාත්මවාදී කියන වචනේ තේරුම ආත්මය කියන්නේ සාරය නම් අනාත්මය කියන්නේ අසාරය කියන එක නේද? අනාත්මය කියන්නේ අසාරය. සාරට්ඨේන අත්තා අසාරට්ඨේන අනත්තා. එතකොට බුදුහාමුදුරුව අසාරවාදී ශාස්ත්‍රවරයෙක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ. බුදුහාමුදුරුව තමයි නියම සාරවාදී දර්ශනයක් ඉදිරිපත් කළේ. උන්වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ තුල සොයාගෙන යා හැකි දෙයක් හෝ සාරයක් නැත කියලා. මේ ලෝකයේ තුල සාරයක් නැත. සොයාගෙන යා යුතු දෙයක් නැත. අර්ථයක් නැත. එතකොට මේ වචනේ ප්‍රකාශ කරන්න අර්ථයක් පිළිබඳව ඒ තැනැත්තා පිළිගන්න ඕන නේද? සාරයක් පිළිගන්න ඕන නේද? මම කියනවා මේ ශාලාව තුල මැණික් නැත කියලා. මම මැණික් නෑ කියලා කිව්වද? නෑ නෑ මම මැණික් නෑ කිව්වේ නෑ. මැණික් කියලා જાතියක් තියෙන බව පිළි අරගත්තොත් තමයි මට මේ වචනේ ප්‍රකාශ කරන්න පුළුවන්. මම කිව්වේ මේ ශාලාව තුල මැණික් නෑ කියලා. එහෙමනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තුල සාරයක් නැත කියලා. ඒතර බුදුහාමුදුරුවෝ අසාරවාදී ශාස්ත්‍රවරයෙක් නෙමෙයි නේද? සාරවාදී ශාස්ත්‍රවරයෙක්. සාරයක් පිළිගත් උත්මයෙකුට තමයි මේ වචනේ ප්‍රකාශ කරන්න පුළුවන්. උන්වහන්සේ පෙන්눔 කළා කොතනද සාරය තියෙන්නේ? යමක් නිට්ටය නම් එතනයි සැප. යමක් නිට්ටය නම් සැප නම් ආන් එතන තමයි සාරය. අසාරයේ සාර මතිනෝ අසාරයෙහි සාරය කියලා හිතාගෙන ඉන්න අය සාරයේ චාසාර දස්සිනෝ සාරයේ අසාරය කියලා හිතාගෙන ඉන්න අය ඒ අයට කියන මිච්ඡා සංකප්ප ගෝචරා කියලා ඒ මිත්‍යා සංකල්පයේ ගෝචර කොට ඇත්තාවෝ කවදාවත් ඒ අය සාරයට යන්නේ නැහැ සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා සාරේ සාරේ වශයෙන්ුත් අසාරේ අසාරේ වශයෙන්ුත් දැනගත්තාය ආන් ඒ කට්ටිය සාරයට යනවා කියලා. එහෙනම් බුදුහාමුදුරුවෝ සාරයක් පිළිබඳව දේශනා කළා නේද? තේරුණා නේද? එතකොට සාරයට තවත් අර්ථයක් දෙනවා නම් ආත්මය කියලා කතා කරන්න වෙන්නේ. ආත්මය. අර්ථය කියලා කියන්නේත් ඒක තමයි. තේරුණේ? එතකොට දැන් අපි අර්ථය ගැන මේ කතා කරගෙන ගියේ. එතකොට අර්ථය කියන්නේ සොයාගෙන යනු ලබන දෙය. මේක පුද්ගලයාගේ දර්ශනයට අනුව විවිධ වෙනවා. මම මේක අමතක නොවෙන්නම වචනයක් කියන්නම්. ඌරගේ අර්ථය මොකද්ද? මගෙන් ඇහුවොත් මට කියන්න තියෙන්නේ අසූචි කියලා. ඒ කියන්නේ ඌරා නිතරම හොයාගෙන යන්නේ රුපියල් සත නෙමෙයි. රිදී රත්තරන් නෙමෙයි. දේව ලෝකේ නෙමෙයි. බ්‍රහ්ම ලෝකයක් නෙමෙයි. නිර්වාණයක් නෙමෙයි. එහෙනම් ඌර හොයාගෙන යන්නේ මොනවද? අසෝචි හොයාගෙන යන්නේ. ඌරෙක් වටා රත්තරන් තියන්න. රිදී මුතු මැණික් මිල මුදල් ඈ වටේට තියන්න. අසෝචි පිටක් ඈතින් තියන්න. දැන් ඌරා කෙලින්ම ගිහින් නතර වෙන්නේ කොතනද? අර අසෝචි පිට ළඟ නේද? ආන් මේක හොඳට තේරුම් ගන්නකො එතකොට සාරය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. අර්ථය කියන්නේ ආන් එතන. සොයාගෙන යනු ලබන දෙය. තේරුණේ? අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා වචන හතරක් ඔය පින්නතුන් අහලා ඇති. මේ මේ කාරණා හතර පරිපූර්ණ වෙන පුද්ගලයෙකුට තමයි කෙනෙකුට අර්ථයක් පෙන්වන්න පුළුවන්. මේවට කියනවා සිව් පිළිසිඹියා කියලා. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. මෙතන අර්ථ කියලා කියන්නේ මොකද? සොයාගෙන යා යුතු දෙය. ධර්ම කියන්නේ ඒ දේ ලබා ගන්නා වූ ක්‍රමේ සහ විදිය. ධම්ම කියලා කියන්නේ. නිරුක්තිය කියලා කියන්නේ ඒ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඒට පහසුකම් ඇති කර ගැනීම සඳහා ඒ දහම් කරුණු එහෙම නැත්නම් ඒ ක්‍රමවේදය පිළිබඳව නිරුක්තියක් දෙනවා නිරුක්තියක් දෙනවා කියලා කියන්නේ ඒක බෙදා හදා වෙන් කරලා පෙන්නනවා සංදි විසන්දි කරලා පෙන්නනවා ඒක තමයි නිරුක්තිය කියලා කියන්නේ පටිභාණය කියලා කියන්නේ ඒ තුලින් ශ්‍රාවකයා ලබා ගන්නා වූ දරා ගැනීමේ හැකියාව පටිභාණය කියන්නේ ඒකයි ඒ ශ්‍රාවකයාට දරා ගැනීමේ හැකියාව දේශකයා තමයි ලබා දෙන්න ඕනේ. ඒක ලබා දෙන්නේ උපමා උපමේය ඉදිරිපත් කරලා දහම් පද අරගෙන සංදි විසන්දි කරලා ඉදිරිපත් කරපුවාම අන්න අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම කිව්වා ඌරාගේ අර්ථය ගැන නේද? ඌරා සොයාගෙන යනු ලබන දෙය මොනවාද අසුචි? එතනින් ඊටාම තදේට මේ අර්ථය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි වුණා නේද? අර්ථය කියන්නේ මේ යම් කිසි දෙයක තේරුමටත් අර්ථය කියනවා. එහෙම නෙමෙයි මෙතන අර්ථය කියන්නේ වෙනම දෙයක් මෙතන. ආන් ඒව තමයි නිරුක්තිය දෙනවා කියලා කියන්නේ. ඒ නිරුක්තිය දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න පහසු වුණා නේද? ඌරාගේ අර්ථය මොකක්ද කියලා ඇහුවෙන් පස්සේ. එතකොට අර්ථ කියලා කියන්නේ මොනවද? සොයාගෙන යනු ලබන දෙය. පුද්ගලයාගේ දර්ශනයට අනුව එය විවිධ වෙනවා. බුදුහාමුදුරුව දේශනා කරනවා භික්ෂූන් වහන්සේලාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා. මේක තේරුම් ගන්න බැරි සමහරු මට ඇහිලා තියෙනවා අර්ථයෙන් අර්ථයෙන් බුදුහාමුදුරුව ඉස්සල්ලා දේශනා කළේ ධර්මයේ නෙමෙයි අර්ථය අර්ථය රුපියල් සත හම්බ කරගන්න ක්‍රමය ලෞකික සම්පත් ලබා ගන්න ක්‍රමය ඈ භෞතික ජීවිතය සැපවත් කරගන්න ක්‍රමය මිනිසුන්ට කියලා දෙන්න ඕනේ ඒක තමයි අර්ථය කියලා කියන්නේ මේ රුපියල් සත ටිකක් හම්බ කරගෙන ගෙවල් දොරවල් ටිකක් හදාගෙන අමු සැමියන්ට සලකන්න අවශ්‍ය කරන පහසුකම් ධන ධාන්‍ය භවභෝග සම්පත්තිය ලබා ගන්න හැටි ඉස්සල්ලා කියලා දෙන්නලු. ඒකලු අර්ථය කියලා කියන්නේ. ඊට පස්සේ නිවන් දකින්න බණ කියන්නලු. මෙන්න මේ දර්ශනයේ තියෙන අය ඉන්නවද මේ ලංකාවේ? ඒ පුද්ගලයා කුමන වේශයක් දරාගෙන හිටියත් භෞතික සම්පත් වලට නම් මේ අර්ථය කියන්නේ එයා භෞතිකවාදියෙක්. පැහැදිලි නේද? එයා අර්ථ කියන වචනේ තේරුම දන්නේ නැහැ. ඒ අර්ථයෙන් දේශනා කරනවා කියලා ඉස්සල්ලා පෙන්눔 කරන්නේ ලෞකික සම්පත් මිනිසුන්ට හොයාගන්න උගන්වන එක. භෞතික සම්පත්, ගේ දොර ඉඩකඩම්, රුපියල් සත, මිල මුදල් හොයාගන්න ඉගෙන උගන්වන එක තමයි එයා ආර්ථය කියලා පෙන්වන්නේ. ඊට පස්සෙලු බණ කියන්න ඕන නිවන් දකින්න. එතකොට ඒ දර්ශනයට අනුව බැලුවොත් එහෙම සුනීත සෝපාකලාර මොන නිවනක්ද නේද? සත පහක්වත් තිබුණ නෑනේ. ඉනේ වස්ත්‍රයක් නැති තරමට අසරණ වෙච්ච පිරිසක් නෑ නේද? බුදුහාඳුර ඒ කට්ටියට හරි සල්ලි හම්බ කරන්න යට කිව්වද? නෑ නෑ නෑ. මෙතන අර්ථය කියලා කියන්නේ මේකයි. අර්ථයෙන් දේශනා කරනවා කියන්නේ. ලෝකයේ තුල අර්ථයක් නැති බව ඒත්තු යන ආකාරයට මිනිසුන්ට දේශනා කරන්න ඕනේ. අර්ථය කියන්නේ වටිනාදේ, සාරය කියන අර්ථය නේද? ලෝකයේ තුල වටිනා දෙයක් නැති බව මිනිසුන්ට හේතු යන ආකාරයට යමෙක් දේශනා කරනවා නම් අර්ථය ඇත්තේ ඔය ඔබ සොයාගෙන යා යුත්තේ නিত্য සුන්දර පරම මංගල නිර්වාණයේ බව මිනිසුන්ට හේතු ගන්න පුළුවන් ආකාරයට දේශනා කරනවා නම් ආන් ඒක තමයි අර්ථයෙන් දේශනා කරනවා කියන්නේ මේ ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දර්ශනය මිනිස්සුන්ට හේතු ගන්නන්න ඕන කාවත් ගන්න ඕනේ නිර්වාණය පරම සැපතයි කියන අදහස මේ මිනිස්සුන්ට කාවත් ගන්න ඕනේ. ආන් එතකොට මිනිස්සු දැන පැහැදීම ඇති ඇත්ත බවට පත් වෙනවා. ලෝකයේ පිළිබඳව දැනගන්නවා, නිර්වාණය පිළිබඳව පහදිනවා. ඊළඟට ඒ කට්ටිය අහනවා බුදු හාමුදුරුවනේ අපි කොහොමද එතෙන්ද යන්නේ කියලා. ආන් ඒක මිනිස්සුන්ට පෙන්වා දෙන්න ඕනේ මෙන්න යන ක්‍රමය. ආන් ඒක තමයි ධර්මය කියන්නේ. ඒ පරම සැපත හේවත් නිවන් නිර්වාණය කරා යා යුතු යා හැකි ක්‍රමවේදය මිනිස්සුන්ට කියා දෙන්න ඕනේ. ධර්මයෙන් දේශනා කරනවා කියන්නේ ඒකයි. අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරනවා කියන කේ තීරම ඔන්න ඕකයි. පැහැදිලි නේද? ලෝකයේ තුල සොයාගෙන යා යුතු යා හැකි දෙයක් නැති බව හේතු ගන්නන්න ඕනේ. ඒ සඳහා ලෝකය කියන්නේ කුමක්ද කියලා මේ ජනතාවට බුද්ධානුමතයට අනුව පෙන්눔 කරලා දෙන්න ඕනේ. ලෝකය කියන්නේ කුමක්ද? ලෝකය කියන්නේ කුමක්ද කියලා දැනගත්ත අය කවදාවත් ලෝකයේ තුල අර්ථයක් ඇති බව පිළිගන්නේ නැහැ. ඒ කට්ටිය තුලින් ලෝකේ ප්‍රතික්ෂේප වෙලා යනවා. ලෝකයේ ප්‍රතික්ෂේප වෙනකොට මොකද වෙන්නේ? නිර්වාණයට පැහැදීම ඇති වෙනවා. අන්න එතන තමයි ආර්ය පුද්ගලයෙක් දකින්න හම්බ වෙන්නේ. දැන පැහැදීම කියන්නේ ආන් ඒකයි. දැන් ලෝකය ගැන ලෝකය කියන්නේ කුමක්ද කියලා අපි කතා කරන්න ඉස්සර මේ බෞද්ධාර්ථක විද්‍යාව කියන වචනය පිළිබඳව තවත් පොඩ්ඩක් අපි කතා කරමු. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ලෞකික සම්පත්, භෞතික සම්පත්, රුපියල් සත, මිල මුදල්, දීපොළ ඉඩකඩම් හොයා ගන්නා වූ ක්‍රමයට තමයි නූතන ආර්ථික විද්‍යාව කියලා කියන්නේ නේද? එහෙම නේද? නූතන ආර්ථික විද්‍යාව, දැන් ආර්ථික විද්‍යාව කියන වචනේ උගන්වන්නේ දිව්‍ය ලෝකයට යන හැටි නෙමෙයි නේද? බ්‍රහ්ම ලෝකයට යන හැටි උගන්වන්නේ නෑ නේද? ඒකවල උගන්වන්නේ භෞතික භෞතිකත්වය කියන්නේ මේ කාම ලෝකයේත් මිනිස්සු ලෝකයට අවශ්‍ය කරන සැප සම්පත් හොයාගන්න ක්‍රමය. බෞද්ධ සාමාන්‍ය ආර්ථික විද්‍යාවෙන් උගන්වන්නේ. එතකොට බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ ප්‍රඥාවන්තයාගේ සැපය කුමක්ද? ඒ සොයාගෙන යන්නා වූ විද්‍යාව එහෙම නැත්නම් ක්‍රමවේදය කුමක්ද? මෙන්න මේකයි බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ. එතකොට මේ බෞද්ධ ආර්ථික විද්‍යාව සාමාන්‍ය ආර්ථික විද්‍යාවට බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ. මේ ලෝකයේ තුලත් මෝඩයින්ට මං හිතන්නේ නැහැ නිර්වෘල් ජීවිතයක් ගත කරන්න ලැබෙයි කියලා. එහෙම ලැබෙන්නේ නැහැ නේද? මේ ලෝකයේ තුලත් සාමාන්‍යයෙන් ලෝකයේ ගැන දන්නේ නැති විශාල පිරිසක් ලෝකයේ තුල ඉන්න පිරිසෙන් විශාල පිරිසක් ඉන්නේ කවුද? ලෝකය කියන්නේ කුමක්ද කියා දන්නේ නැති අය. ඒ අය ලෞකික සැප සැප කියලා හිතේ තියාගෙන නිර්වෘල් ජීවිතයක් ගත කිරීම සඳහා ඒ සොයාගෙන යා යුතුය කියන මතය පිහිටාගෙන සැප සම්පත් හොයාගෙන යනවා. එසේ හොයාගෙන ගිහිල්ලා ඒ කට්ටිය එක්තරා ප්‍රමාණයකට සතුටුදායක ජීවිතයක් ගත කරනවා. ඒකට අපිට නෑ කියන්න බෑ. දැන් මේ අපි දන්නවා සුරාපානයේ දුරාචාරය කරන තමාගේ ජීවිතේ ප්‍රපාතයේ හෙලාගත්ත අසත් ධර්ම ප්‍රවාහයට අහු වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. අසහනයෙන් පීඩාවටපත් වෙලා දුකටපත් වෙලා ඉන්න පිරිසක් නේද? සාමාන්‍ය ලෝකය ගැන කතා කරමු දැන් අපි. මේ ලෝකේ ඉන්නවා සුරාපානයේ දුරාචාරය කරමින් තමාගේ තියෙන වටිනාම සම්පත්තිය නිරෝගී සම්පත්තිය නැති කරගෙන අන්ත පරිහානියටපත් වෙච්ච පිරිසක් මේ ලෝකයේ තුල ඉන්නවා. ආගම්බේදයන් නැතුව කතා කළත් මේ ලෝකයේ තුල යමක් හරියම්බ කරගෙන අමුදරුවත් එක්කලා සතුටින් ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. එහෙම ඉන්නව නේද? එතකොට ආන් ඒ අයට අපි නිඳා කරනවා නෙමෙයි. ඒ අයට අපහාස කරනවත් නෙමෙයි. ඒ අය අවබෝධ කරගෙන තියෙන නිෂ්ඨාව එතනයි. ඒක ඒ කට්ටියගේ දෝෂයක් නෙමෙයි. ඒක ඒ කට්ටියගේ ප්‍රඥාවෙහි තියෙනා වූ අඩුපාඩුවක් පමණයි. දැන් මේ සාමාන්‍ය ජනතාව අතරත් ගෙයක් දොරක් හදාගෙන අබදරුවන් වශයෙන් හොඳට කාලා බීලා යාන වාහන සපයාගෙන උපයා සපයාගෙන එක්තරා ප්‍රමාණයකට නිර්වල් ජීවිතයක් ගත කරන අය නෑ කියලා මම කියන්නේ. ඒකට අපි නිඳා කරන්නේත් නෑ. ඒ පහත් කොට සැලකන්නේත් නෑ. මම කියන්නේ මේගොල්ලන්ගේ තියෙන ප්‍රඥාවෙහි අඩු බවක් මිසක් වෙන වැරද්දක් නෙමෙයි. ඒ අය ඒ නිසා විශාල අසහනයකටපත් වෙලා ඉන්න මම දැකලා තියෙනවා ධනෙ නිසාම. දැන් ප්‍රශ්න ගැන කතා කරනකොට වැඩි හරියක් අසහනයටපත් වෙලා ඉන්නේ කෝටිපතියෝ. ඒ කට්ටියගේ ප්‍රශ්න निराකරණය කරන්න ඒ කට්ටියගේ ආර්ථික විද්‍යාවෙන් බෑ කවදාවත්. ඒ කට්ටියගේ ආර්ථික විද්‍යාවෙන් ලබා දෙන්නේ මොනවාද මිල මුදල් නෙමෙයි. මිල මුදල් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒගොල්ලන්ගේ ප්‍රශ්න වැඩි වෙනවා. සමහර විට ඒ කට්ටියගේ ආර්ථික විද්‍යාව නොදන්නා කට්ටිය ඉන්නවා. මේ ගමේ ගොඩේ ගොවිතැන් කරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ යමක් උපයා සපයාගෙන අමුදරුවොත් එක්කලා කාලා බීලා සුවසේ නිදාගෙන ඉන්න පිරිසකුත් මම දැකලා තියෙනවා. තේරුණේ? එතකොට ඒගොල්ලන්ට පෙන්වා දෙන්න ඕනේ ඔයගොල්ල වටිනවා කියලා හොයාගෙන යන්නා වූ ඔය අර්ථය නිසා ඔය කට්ටිය මොනතරම් පීඩාවකටපත් වෙනවද කියලා. මට මෙතෙන්දි පොඩි පොඩි කතන්දර මතක් වෙනවා. එක කෝටිපතියෙක් ඉන්නවා බිස්නස් කාරයෙක්. දෙමහල් ප්‍රාසාදයක එයා කන්ඩිෂන් කරපු කාමරයක කුෂන් කරපු ආසනයක් උඩ ඉන්නවා. බිස්නස් කරන කෙනෙක් බිස්නස් කාරයෙක්. එයා උදේ ඉඳන් රෑ වෙනකම් ව්‍යාපාර කටයුතු වල යෙදිලා හෙට ව්‍යාපාර දියත් කරන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නවා. එයාගේ භාර්යාවක් ඉන්නවා. ඒ භාර්යාවට වෙන පුරුෂයෙක් නෑ කතා බහ කරන්න කෙනෙක්. ඈ මේ භාර්යාව පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නවා. අනේ මේ මිනිස්සයෙක් කළ අවට වඩා හොඳයි හිඟන්නේක් එක්කලා ගියා නම් කියලා. භාර්යාව පැත්තකටලා පසුතැවි තැවි ඉන්නවා මේ මිනිහා එක්කලා ආපු මෝඩකම කියලා. මේ මිනිහා ප්ලෑන් ගහනවා හෙට වැඩ පිළිබඳව. දැන් දෙන්නා මොකක්ද කරන්නේ? ඔහේ බලාගතතිය බලාගෙන ඉන්නවා. ඔය ප්‍රාසාදයට එහෙම නැත්නම් ওই දෙමහල් මන්දිරයේට පල්ලෙහා පාරායිනේ අම්බලමක් තියෙනවා. ඔය අම්බලමේ ඉන්නවා හිඟන්නේකුයි හිඟන්නේකුයි. මේ හිඟන්නයි හිඟන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් හිඟා කාගෙන ඇවිදilla. හොද්දට කාලා බීලා බඩ පිරෙන්නම කාලා. අර පිළ උඩට වෙලා හිඟන්නේ හිඟන්නගේ ඔඩොක්කවේ පෙරලි පෙරලි. ඈ පෙම්බස් දොඩ දොඩා සතුටින් ඉන්නවා. මේක හොඳ කතන්දරයක් මේක. අර නෝන මහත්තයා මේක දැක්කා. දැකලා ඉවරලා මහත්තයාට කතා කළා. මහත්තයෝ මෙහෙන්න පොඩ්ඩක්. ආම් බලන්න. අර හිඟන්නයි හිඟන්නේ අපි දෙන්නට වඩා සතුටින් ඉන්නව නේද කියලා. මහත්තයාත් බැලුවා කතාව ඇත්ත. උන් දෙන්න සතුටින් ඉන්නවා. ඒ පාර මහත්තයා තීරණය කළා මේ හිඟන්නට හෝනියම් කරන්න ඕන කියලා. මේ සතුට නැති කරන්න. හෝනියම් කරන්න රුපියල් 9000ක් වියදම් කරලා තියෙනවා. කොහොමද දන්නවද කලේ? උදේ පාන්දර අර හිඟන්නට රුපියල් 9000ක් ගිහින් දුන්නා. හිඟන්නටත් පේන්නම 9000ක් ගිහින් දුන්නා. දැන් මේගොල්ලෝ හිඟා ගන්න ගියා. උදේ ඉඳන් වෙනතත්‍රා හොඳින් හිඟා ගෑවා. වෙන සමායට බොරු කියලා ඉල්ලන්නේ නැහැ. මෙදා බොරු කියලාත් ඉල්ලන්න ඇති. ඈ හිඟා කාගෙන කාගෙන කාගෙන ඇවිදිලා බඩෙන් භාගයක් බත් කාලා කෑම ඒ ගినాපු දේවයන් කොටසක් ඉතුරු කරලා ඇබීතක් උයාගෙන බඩින් භාගයක් බත් කාලා දෙන්න එක්කලා පිළ උඩට වෙලා දෙපැත්තට හැරිලා කල්පනා කර කර ඉන්නවා. මොනවද? 9000 10000 කරගන්න කොහොමද කියලා. කල්පනා කර කර ඉන්නවා. දැන් මේක මහත්තයා දන්නවා. ඉතින් හුණි හුණියන් කළා හුණියන් වදින්න එපාය. මහත්තයා බැලුවා හරියට හරි වැදිලා තියෙනවා නියමෙටම නෝන මහත්තයාට කතා කළා. මෙහෙ එන්න බලන්න. ආම් බලන්න ඕන මහත්තයා. දැන් ඒ දෙන්නත් අපි දෙන්න වගේම නේද කියලා ඇහුවා. ඒ දෙන්නත් අපි දෙන්න වගේම නේද? මම මේ ආර්ථික විද්‍යාවට නිඳා කරනවා නෙමෙයි. නමුත් සාමාන්‍ය ජනතාව හොයාගෙන යන අර්ථය කියන්නේ ඕක නෑ නේද? මිල මුදල් කොටින්ම කියනවා නම්. රුපියල් 7 තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කියන තත්ත්වයට අද සමාජයපත් වෙලා තියෙනවා. මං කියනවා පුළුවන් නම් සතුටින් ඉන්න කියලා. අප විසින් කරන්න ඕනේ ඕක නෑ නේද? පුළුවන් නම් සතුටින් ඉන්න. මේවා මිල මුදල් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ ඔක්කොම කරන්න පුළුවන් කියන මතෙහි ඉන්න සමාජයට ඊටමත් අවශ්‍ය කරන උපදෙස් ටිකක් මම මේ දෙන්නේ. එක රජෙක් ඉන්නවා. ඒ රජාට විශාල අසහනයක් නිසා නිින්ද යන්නේ නැහැ. දැන් අසහනයට පත් වෙලා ඉන්නේ කවුද? රටේම ඉන්න ලොකුම කෝටිපතියයි. කෝටිපතියා කියන්නත් වෙන්නේ මුළු රටම අයිති රජා. අසහනයට පත් වෙලා. කණ්ඩ නැති හන්ද නෙමෙයි. අඳින්න නැති හන්ද නෙමෙයි. ඒවා වැඩි නිසා. අසහනය නිසා නිින්ද යන්නේ බේත් කලා කලා කලා මේ නිින්ද යන්නේ මේ රජාට. ඊට පස්සේ මේ පිළිබඳව ටිකක් දන්න සමාහිට මේ බෞද්ධාර්ථික විද්‍යාව පොඩ්ඩක් කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්. වෛද්‍යවරයෙක් ළඟ ගියාන් පස්සේ කිව්වා සතුටින් ඉන්න කෙනෙකුගේ සර්ට් එකක් ඇඳගන්නයි කියලා. එතකොට නිින්දයයි කියලා. ඊට පස්සේ මේ රජා අඬමිර ගැහුවා. සතුටින් ඉන්න කෙනෙකුගේ සර්ට් එකක් ගෙනත් දුන්න කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. මේ අනබෙරේ නැවැත්තුවා එක මිනිහෙක්. ඕක ඊතරම් දෙයක් නෙමෙයි නෑ කියලා. නවත්තලා ගියා. සතුටින් ඉන්න කෙනෙක් හොයාගන්න. ගියා කෙලින්ම අගමැති ළඟට. අගමැතිතුමනි, ඔබතුමා සතුටින්ද ඉන්නේ? අනේ මේ පිස්සු කතා කරන්න එපා ඔයි. මට මොන සතුටක්ද? ඈ කෙලවරක් නැති ප්‍රශ්න. ඔක්කොම එන්නේ මගේ ඔළුවට. රජ්ජුරුවොත් බනින්නේ මට. මිනිස්සුත් මට බයින්නේ. ඈ අපිට කණ්ඩ නැහැ, අඳින්න නැහැ. මොකද්ද මේ කරන වැඩේ? ඈ කොහින්දයි මට සතුටක් එලව ගත්ත අර මිනිහා ඊට පස්සේ මොකද කරන්නේ දැන් ගියා පූජෝහිතය ළඟට පූජෝහිතතුමනි ඔබතුමා සතුටින්ද ඉන්නේ අනේ මේ පිස්සු කතා කරන්න එපා සතුට කොහෙද මට සතුටක් තියෙන්නේ රජ්ජුරුවන්ට උපදෙස් දෙන්නත් ඕනේ පොඩ්ඩ බැරි වෙනකොට රජ්ජුරුවන්ට වැඩ දෙනකොට බැනුම් අහන්න ඕනේ මම මේ රටේ එක මිනිහෙක්වත් මන් තරම් බැනුම් අහන්නේ මොන සතුටක්ද ඔය ඈ පන්නගත් අර මිනිහා. දැන් ඉතින් මොකා ළඟට යන්නද? දැන් ගියා සෙන්පතිය ළඟට. හමුදාපතිය ළඟට ගියා. හමුදාපතිතුමනි ඔබතුමා සතුටින්ද ඉන්නේ? අනේ මේ විකාර කතා කරන්න එපා. එහෙන් යුද්ධ මෙහෙන් යුද්ධ ඈ යුද අවිය ගෙන්නන්න ඕනේ හමුදා පාලනය කරන්න ඕනේ ඒ කට්ටියට අණ දෙන්න ඕනේ පොඩ්ඩ බැරි වෙනකොට රජුරුවන්ගෙන් බැනුම් අහන්න ඕනේ ඔක්කොම තියෙන ප්‍රශ්න මගේ ඔළුවේ තියෙන්නේ මේ රටේ. කොහෙද සතුටක් තියෙන්නේ මට? දැන් ඉතින් මොකා ළඟට යන්නද? පුරාහිත ප්‍රෝහිතය ළඟට ගියානේ. දැන් ඉතින් මේ මිනිස්සයා සෑහෙන වික්ෂිප්ත භාවයකට බයකටපත් වුණා කොටින්ම කියනවනම්. දැන් මේ සතුටින් ඉන්න කෙනෙකුගේ ෂර්ට් එකක් මං කොහෙන්ද කියන්නේ? මිනිහා නිකන් පිස්සුවෙන් වගේ දැන් අනිවාර්යෙන් බෙල්ල ගහලා යන වැඩක් නේ බාරාරන් තියෙන්නේ. ගිහින් දුන්නොත් ඇතෙක් බරට වස්තුව. ගිහින් දුන්නේ නැත්නම් බෙල්ල ගහලා යනවා. මරණීය දඬනේ. ඉතින් මේ මනුස්සයා ඉතින් පාර දිගේ ඉතින් පිස්සුවෙන් වාගේ හොයේ ඉතින් ගියා. පය ගැහි ගැහි. දැන් මේ බය එන්නේ කොහෙන්ද? ඇතෙක් බරට වස්තුව හොයාගන්න යාම නිසා නේද? ඒකත් මතක් කරන්න වෙනවා පොඩ්ඩක්. දැන් මිනිහා බය ගැහෙනවා ගිඩි ගිඩි ගාලා. ඒතරේ බය එන්නේ කොහෙන්ද? ඇතෙක් බරට වස්තුව හොයා ගැනීමට යාම නිසා නේද? ඉතින් මිනිහා කොහොමටත් යනකොට යනකොට මේ බස් වලට එක මිනිහෙක් කකුලක් පිට කකුලක් දාගෙන හාන්සි වෙලා ඉන්නවා. මිනිහා දැක්කා. අනේ මූට මොන සතුටක්ද? සතුටින් ඉන්නවා බස් වලට ගේදී. ඒ වුණාට මේ හොඳට සතුටින් ඉන්න බව පේනවා. hina වේගෙන කිසිම ප්‍රශ්නයක් නැති බව පේන්න තියෙනවා. කෝකටක් කමන්නේ පොඩ්ඩක් කිට්ටු කරලා බලන්න ඕනේ. කියලා අර බස් හෝල් එකේ නිදාගෙන ඉන්න හිඟන්න ළඟට කිට්ටු කරලා බැලුවා. "හලෝ මේ තමන් සතුටින්ද ඉන්නේ?" "ඔව් ඔව් ඔව් ඔව්. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්නම් කාලා නැත්නම් වැටිලා මං සන්තෝෂයෙන් ඉන්නවා. මට මොකවත් ප්‍රශ්නයක් නැහැ. මම හරිම සන්තෝෂයෙන් ඉන්නේ." "ඉතින් ඉතින් හරිනේ වැඩේ. අනේ මේ මේක රාජනියෝගයක්. තමන්ට මග අරින්නත් බෑ. මටත් කරන උදව්වක් වශයෙන් ඔයාගේ සර්ට් එක ඕනේ." ඒ පාරේ කිව්වා මට ෂර්ට් එකක් නෑ කිව්වා. මට ෂර්ට් එකක් නෑ කිව්වා. එතකොට කවුද මේ සතුටින් හිටියේ? රජ්ජුරුවද? අගමැතියද? පූජෝහිතියද? හමුදාපතියද? අර ෂර්ට් එකක් උන් නැති හිඟන්නද? මේවා හොඳට හිතලා බලන්න වටින දෙකක් තුනක් තමයි මම මේ පෙන්වන්නේ. කෝටි 5ක් ගේ ඇතුලේ තියාගෙන ඒ කාලේ බැංකු තිබුණේ නැහැ. අද නම් බැංකු තියෙන හන්දා මේ ගැන කතා කරන්න මට අයිතියක් නැහැ. කෝටි 5ක් ගෙදර තියාගෙන කෝටිපතියෙක් ඉන්නවා. සල්ලි ගෙදර තියෙන්නේ. මම මේ පින්නතුන්ගෙන් අහනවා මේ මිනිහට නිින්ද යනවා නිින්දයිද කියලා. මේ මිනිහා විශාල බයකින් ඉන්නේ. කොයි වෙලාවේ මගේ බෙල්ල මිරිකලා මේ සල්ලි ටික අරයි ආයිද කියලා විශාල බයකින් මේ මිනිහා ඉන්නේ. නිදනවා නම් නිදන්නේ කානුවේ. ගේ ඇතුලේ නිදන්නේ නැහැ. මොකද බෙල්ල මිරිකලා අර යනවනේ. ජීවිතේ වටිනවනේ කෝටි පහට වඩා. මధుරව කකා කානුවේ උපදින්නේ. ඒ නිින්ද යන්නේ. අවුරුදු 5ක් මේ මේ අවුරුදු මේ අවුරුදු 50ක් මේ කෝටි පහ තියාගෙන හිටියා. එතකොට මේ මිනිහා අවුරුදු 50ක් හිටියේ බයෙන් නේද? අවුරුදු 50ක් හිටියේ මොකෙන්ද? බයෙන් හිටියේ. 51 වෙනි අවුරුද්දේ ඒ කෝටි පහම හොරු අරන් ගියා. දැන් බය තියෙනවද? බය නෑ නේද? ඒ අරන් ගියානේ. දැන් තියෙන්නේ මොකද්ද? ශෝකය තියෙන්නේ. ශෝකය ওই මිනිස්සයාට 6 මාසයකට වඩා තිබුණේ නෑ. මොකද එමිණියා කල්පනා කළා කමන්නේම ශෝක වෙලා වැඩක් නෑ. මං තව හොයාගන්නම්කෝ. තාමට අතපය මහන්සි කරලා වැඩ කරන්න පුළුවන් නෑ. මං තං හොයාගන්නම් කියලා ශෝකය 6 මාසෙන් ඉවර කළා. දැන් බය අවුරුදු 50යි ශෝකය මාස 6යි. හරි? එහෙමනම් මේ සාමාන්‍ය ජනතාව ඉදිරිපත් කරන අර්ථය අර්ථය කියන්නේ රුපියල් 7 අවුරුදු 50ක් ළඟ තියාගෙන ඉන්න තාක්කල් ඒගොල්ලෝ එයා බයෙන් නේද හිටියේ ඒ කෝටි 50ම කෝටි 5ම කෝටි 5 අරන් ගියාට පස්සේ බය නැති වුණා නේද? ශෝකේ තිබුණේ 6 මාසයයි නේද? එහෙනම් මේ ලෞකික භෞතික සම්පත් රුපියල් 7 භෞතික ආර්ථික විද්‍යාවට අනුව අපිට යන්න තියෙන්නේ උතෙන්ද නෑ. දැන් මට කියන්න. ඒ රුපියල් කෝටි 5 හොරු වරංගියක හෙවත් නැති වුණ එක හොඳද නරකද කියන්න කියන්න හොඳයි එහෙමනම් ඒක තවත් අවුරුදු 10ක් හරි ළඟ තියා හිටියනම් තවත් ඉන්න බය නේද එහෙනම් හොරු වරංගියක හොඳා නේද එතකොට අපි ආර්ථික විද්‍යාව ගැන කතා කරනකොට මම මේ බුද්ධිමතුන්ට ප්‍රකාශ කරන්නේ ඔයගොල්ලෝ මම ඔයගොල්ලෝ පහත් කරලා සලකන්නේ මේ මම මේ හදන්නේ ඔයගොල්ල හොයාගෙන යන රුපියල් සත නිසා අපිට කොච්චර දුරට සැනසීම සතුට සහනය ලැබෙනවාද ඔයගොල්ලම හිතල බලන්න ඒ නිසා නේද මේ ප්‍රශ්න එදා වේල හොයාගෙන කනමිනිහට තියෙන්නේ කණ්ඩ අඳින්න නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ වෙන ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ට නමුත් කෝටි ගණන් ධනෙ තියෙන ගෙවල් වල තියෙන ප්‍රශ්න මම දැකලා තියෙනවා මට කෝල්ස් දෙනවා නිතරම කෝටිපතියන්ගේ භාර්යාවෝ. අනේ හාමුදුරනේ අපි අපායක ඉන්නේ කියලා. ඇත්තමයි මේ කියන්නේ. මං අහනවා මොකද කියලා. අනේ කියලා වැඩක් නෑ හාමුදුරනේ අපිට සල්ලි වැඩි. සල්ලි වැඩි අපිට. සල්ලි වැඩි නිසා මගේ ස්වාමි පුත්‍රයා ගෙදර එන්නේ පාන්දර පහට. පාන්දර පහට ගෙදර එන්නේ. සුරාපානයේ දුරාචාරයේ ඒ වාගේ ඉන්නවා. සමහර ගෙවල් වල ස්වාමි පුත්‍රයා ඒ පැත්තෙන් යනකොට භාර්යාව මේ පැත්තේ යනවා. දරුවෝ ටික ජීවත් වෙන්නේ හැමදාම මහා ආසානයකින් නේද? මේවා සාමාන්‍ය ජනතාවට හිතලා බලන්න මම මේ කතා කරන්නේ ආර්ථික විද්‍යාව ගැන කතා කරන්න ඉස්සරලා මේ අර්ථය කියන්නේ මොකද්ද? අර්ථය කියන්නේ රුපියල් 7 නම්. ඕකනම් අපි හොයාගෙන යන්නේ. අපි හොයාගෙන යන්නේ මොකද්ද? බයක්, ශෝකයක්, අසහනයක්, ප්‍රශ්න ගොඩක් නේද? ඔන්න ආර්ථික විද්‍යාව. ඕකට මම කියන්නේ අබෞද්ධ ආර්ථික විද්‍යාව කියලා. අබෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ සැප ගැන නොදන්නා වූ අය සොයාගෙන යනා වූ සැපේ කියන එකයි. ඈ සැප ගැන නොදන්නා වූ අය සොයාගෙන යන සැපේ. දිව්‍ය ලෝකය ගැන දැන් ওই දේවවාදීන් ගැන කතා කරමුකෝ දිව්‍ය ලෝකය ගැන දන්න පුද්ගලයෙක් ඒ දිව්‍ය ලෝකයට කොහොම හරි පැන ගන්න කල්පනා කරනවා මිසක් මේ මිනිස් ලෝකයේ තියෙන රුපියල් 7 ගැන යා කතා කරයිද? ඒ රුපියල් 7 ඔක්කොම දීලා හරි කමන්නේ නැහැ දිවි ලෝකෙට පැන ගන්න නැත්තම් හොඳයි කියලා නේද කියන්නේ. මොකද? එයා දන්නවා මීට වඩා හොඳ හෝටල් තියෙන බව. බ්‍රහ්ම ලෝකය ගැන දන්න පුද්ගලයෙක් ධානවලට සමාදින්න දන්න පුද්ගලයෙක් මුළු දිව්‍ය ලෝකයේමත් දීලා මේ මනුස්ස ලෝකයේ තියෙන රුපියල් හතක් දීලා එයා කොහොම හරි අදන්නේ කොහාට පැන ගන්නද බ්‍රහ්ම ලෝකෙට පැන ගන්න නේද මොකද එයා දන්නවා මේ මනුස්ස ලෝකයට වඩා දිව්‍ය ලෝකයට වඩා සැප ඇති හොඳ හෝටල් තියෙන බව දන්නවා තේරුණේ අරූප ලෝකය ගැන දන්න පුද්ගලයෙක් කවදාවත් ওই රූප ලෝකේ නවතින්නේ නැහැ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ලෝකත්‍රය ගැන අවබෝධයක් ඇති පුද්ගලයෙක් මේ ලෞකික සම්පත් හිරුදුඩු කඳව පෙන්යන්සේ සලකන්නේ. තේරුණා නේද? සූර්යා නැති අන්ධකාරයේ ඉන්නා වූ පුද්ගලයින්ට කලාමැදිරි එළියත් එළියක්, තරු එළියත් එළියක්, හඳ එළියත් එළියක්. සූර්යාලෝකයේ පෑවුවෑන් පස්සේ කණාමැදිලියු නැද්ද? තරු නැද්ද? හඳ නැද්ද? ඒ කට්ටියට ඒවා එලිද? එලි වශයෙන් සලකනවද? නෑ නේද? ඔය කට්ටිය දවල් 10 මාට විතර හඳේලී ගමනක් ගිහින් තියනවද? නෑ. හඳ නැද්ද? තියනවා. <laughs> සමහරුන්ට නම් දවල්ටත් තරු පේනවා මේ වහනකොට. මේ වහනකොට තරු පේනව නේද දවල්ට? <laughs> අපි මොනතරම් අන්ධකාරයකද හිටියේ කියලා. තේරුණේ? මේ පත්තරයක් බලන්නේ නැති, ටීවී එකක් අහන්නේ නැති, ඈ ලෝකය ගැන අවබෝධයක් නැති කෙනෙක් හිතනවා මේ ගමේ කඩේ ඉන්න මුදලාලියා තමයි ලෝකේ ඉන්න කෝටිපතියා කියලා. එක්වර කිරිඳිවැල හන්දියේ ඉන්න තම්බි මුදලාලි තමයි ලෝකෙම ඉන්න කෝටිපතියා කියලා එවැනියා හිතන්න පුළුවන්. ඇයි? පත්තරයක් බලන්නේ නැහැ, ටීවී එකක් බලන්නේ නැහැ, ඈ වෙන ප්‍රවෘත්තියක් ගැන හොයන්නේ නැහැ. අර ගෙයි ගෙයි ගෙම්බෝ වගේ ගමට වෙලා ඉන්න මිනිහා හිතන්නේ මේ මේ නගරේ ගමේ ටවුන් එකේ එහෙම නැත්නම් මේ ගමේට සම්බන්ධ නගරේ ඉන්න මුදලාලියා තමයි කෝටිපතියා කියලා නේද? නමුත් ටීවී එකක් බලන, පත්තර බලන, ලෝකයේ පිළිබඳව අවබෝධ කරගත්ත මිනිහෙක් ඔය ගමේ කඩේ මුදලාලියා ඒ අයට පේන්නේ හිඟන්නෙක් වාගේ නේද? පැහැදිලිද මං කියව දේ? ආන් ඒකයි මම මේ කතා කරන්නේ. ආර්ථික විද්‍යාව කියන එකට නිගා කරන්න නෙමෙයි මම මේ හදන්නේ. ලෝකය ගැන නොදන්නා වූ අයගේ ආර්ථික විද්‍යාව හා ලෝකය ගැන දන්නා වූ අයගේ ආර්ථික විද්‍යාව ගැන මම මේ කතා කරන්නේ. ලෝකය ගැන දන්න අයට කියනවා ප්‍රඥාවන්තයෝ කියලා. ඒ කට්ටියට තමයි බෞද්ධයෝ කියලා කියන්නේ. කතඤ්ඤෝ කතේ කියන්නේ ලෝකය. කතඤ්ඤෝ කියලා කියන්නේ ලෝකය ගැන දන්නවා. තේරුණේ? කත වේදී. කත වේදී කියලා කියන්නේ මේ පුද්ගලයා කරපු දේවලුත් දන්නවා. නොකරපු දේවලුත් දන්නවා. ආන් ඒ අය ලෝකයේ දුර්ලභයිලු. කත කියලා කියන්නේ ලෝකය, ඤෝ කියන්නේ දන්නවා. ඒතර කතඤ්ඤෝ කියන්නේ මොකද්ද? ලෝකය ගැන දන්නවා. ලෝක විදු කියන එකයි. ලෝකය ගැන දන්න අය දුර්ලභයිලු. ආන්ගේ ලෝකය ගැන දන්න ඇත්තන්ගේ අර්ථය තමයි බෞද්ධ අර්ථය කියලා කියන්නේ. ඒගොල්ලෝ ලෝකයේ තුල අර්ථයක් දකින්නේ නැහැ.